මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන වත්ථූපම සූත්‍රය. වත්ථූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපේ හිතේ හටගන්නා විවිධ කෙලෙස් දහසයක් ගැන දේශනා කරනවා. මුලිනුත් මතක් කරගත්තා වගේ උපක්ඛිලේශ කියන වචනය අර්ථ තුනකින් ත්‍රිපිටකය තුල නැත්නම් ධහම තුල යෙදලා තියෙනවා. පළවෙනි අර්ථය අපි සාකච්ඡා කළා මේ වෙනකොටත්. ඒ තමයි උපක්ඛිලේශ සූත්‍රය මුල් කරගෙන එතෙන්දී විශේෂයෙන්ම සමත භාවනාවක් වඩනකොට හිතට එන්න පුළුවන් විවිධාකාර බාධාවන්. සමහර ලාවට අපිට ඒක බාධාවක් කියලා හැඟෙන්නෙත් නැහැ. ඒ තරමට බොහොම සැඟවිච්ච ආකාරයෙන්, වෙස් වලාගත් ආකාරයෙන් මේ සියුම් කෙලෙස් හට පුළුවන්, කෙලෙස් පැමිණෙන්න පුළුවන්. අපිට ඒවා තේරෙන්නේ නැති නිසා ඉතින් අපි ඒවට රැවටෙනවා. අපි ඒවා හොඳ දේවල් වශයෙන්, නිවැරදි දේවල් වශයෙන් හිතා ගන්නවා. අන්තිමට උපක්ලේශ විසින් අපේ හිත ග්‍රහණය කරනවා. ඉතින් ඒ නිසා එදා උපක්ඛිලේශ සූත්‍රයේදී අනුරුද්ධ සාමින් මේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සාමින් වහන්සේට කියලා දෙනවා ඒ සමාධියක් වඩනකොට මොනවද හිතට පැමිණෙන්න පුළුවන් උපක්ඛිලේශ කියලා. ඉතින් ඒ වයින් ආරක්ෂා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සාමින් වහන්සේට උපදෙස් දෙනවා. ඊට පස්සේ අපි තාමත් මේ වෙනකොට සාකච්ඡා නොකළ තවත් උපක්ඛිලේශ වචනයක් යදෙනවා. ඒ තමයි විපස්සනා උපක්ඛිලේශ. විශේෂයෙන්ම විපස්සනාවක් වඩනකොට එන්න පුළුවන් උපක්ලේශ 10ක් ගැන විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඉතින් අපි ඒක ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට මේ විපස්සනාවේදී පහළ වෙන්න පුළුවන් සියුම් වෙස්වලාගත් අන්දමේ රැවටිලින් ස්වභාවයන්, කෙලෙස් ස්වභාවයන් ඒවටත් උපක්ලේශ වචනය පාවිච්චි වෙලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනුව මේ දිනවල අපි සාකච්ඡා කරන මේ වත්තුපම සූත්‍රයේ මතු කරන උපක්ලේශ කියන වචනේදී ඇත්තටම රාග ద్వේෂ මෝහ කියන ඒ මූලිකම කෙලෙස් නැත්නම් අකුසල මූල මුල් කරගෙන පාදක කරගෙන හැටගන්නා සියුම් කෙලෙස් ස්වභාවයන් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කතා කරන කෙලෙස් ඇතම් ඒවා ටිකක් හඳුනා ගන්න අමාරුයි. ඇතම් මේවා ටිකක් දරුණුයි, ඇතම් මේවා ගොරෝසුයි, ඇතම් මේවා හරිම සියුම්. ඉතින් මේ බඳු කෙලෙස් ස්වභාවයන් දහසයක් ගැන මේ සූත්‍රයේදී වත්ථූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් සූත්‍රයට නම දීලා තියෙන්නේ වත්ථූපම කියලා වස්ත්‍රයකට උපමා කළා තියෙනවා මේ සූත්‍රයේ මුලින්ම. ඒ කියන්නේ අපේ හිත හරියට එක්කෝ පිරිසුදු වස්ත්‍රයක් වගේ එහෙම නැත්නම් අපිරිසුදු වස්ත්‍රයක් වගේ. අපිරිසුදු වස්ත්‍රයකට කතරම් මහන්සි වෙලා වර්ණ ගන්වන්න හැදුවත් අපි තුමු රජකෙක් ඉඳගෙන රදවෙක් ඉඳගෙන පඬු පොවන කෙනෙක් ඉඳගෙන පාට ගන්නවන කෙනෙක් ඉඳගෙන බොහොම උත්සාහවත් වෙනවා මේකට හොඳ ලස්සන නිල් පාට ගන්නවන්න, රතු පාට ගන්නවන්න, කහ පාට ගන්නවන්න. නමුත් වැඩේ සාර්ථක වෙන්නේ මොකද වස්ත්‍රය අපිරිසුදුයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියන අපේ හිත අපිරිසුදු නම් එහෙමනම් ඉතින් එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අනාගත අභිවෘද්ධියක්. එහෙමත් නැත්නම් ඊළඟ භවයේ සුගති උත්පත්තියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අනිත් පැත්තක් දේශනා කරනවා බොහොම පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා නම් සුදු පාට පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා නම් කැමැති කැමැති පාටක් ඒකට යොදා ගන්න පුළුවන් ඕනනම් රතු පාට කරන්න පුළුවන් ඕනනම් නිල් පාට කරන්න පුළුවන් ඕනනම් කහ පාට කරන්න පුළුවන් මේ කුමන පාටක් හෝ ගන්නවන්න පුළුවන් මොකද වස්ත්‍රය හොඳට පිරිසුදුයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මේ අපේ හිතක් පිරිසුදු නම් එයාගෙන් එහෙනම් බලාපොරොත්තු වෙන්න පුළුවන් අර වගේ ඉදිරියේදී අභිවෘද්ධියක් සුගතිකාමී උත්පත්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දැන් එතකොට පින්වත්නි මේ වස්ත්‍රයකට උපමා කළා මේ සූත්‍රය පටන් අරගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා මේ හිතේ පහළ වෙන කෙලෙස් 16ක් ගැන. ඒකෙන් අපි දැන් මේ වෙනකොට 10ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. දැන් මෙතනින් මේ සාකච්ඡා කළ විශේෂයෙන්ම මේ වෙනකොට අපි ගියවත් සතියේ සාකච්ඡා කළ මක්ක පලාස ඉස්සා මච්චරියන් මායාසාටෙය. ඒ කියන්නේ මකු බව අපේ කෙනෙක්ගේ ಗುಣ මකන ස්වභාවය පලාසය කියන එක ඊළඟට කෙනෙක්ගේ කෙනෙක් අපිට කරපු උදව් බොහොම හැල්ලුවට ලක් කළා අවඥාවට ලක් කළා ඒක අව탁සේරු ලක් කළා කටයුතු කරන ආකාරය මකු බව එහෙම නැත්නම් කෙනෙක්ගේ තියෙන ගුණයක් හැකියාවක් ඒවා පහත්කට සලකලා ඒවා අවඥාවට ලක් කරන ස්වභාවය ඒ පලාසය කියන එක ඊට පස්සේ ඊර්ෂ්‍යාව ඊළඟට මසුරුකම ඊට පස්සේ අපි අපි ගාව තියෙන අපි නැත්තම් අපි ගාව නැති ಗುಣ පෙන්වන්න හදන එක. ඒ බඳු මායාකාරී ස්වභාවය. ඒ වගේම අපි ගාව තියෙන අගුණ වහගන්න එක, කපටිකම, සාටෙය කියන එක. එතකොට මෙන්න මේ බඳු දුර්ගුණ, මෙන්න මේ බඳු කෙලෙස් අපේ හිතේ විටින් විට පහළ වෙන්න පුළුවන්. හරිම සූක්ෂමයි. අපි යම්කිසි කටයුත්තක් කරමින් ඉන්නකොට ඒ කටයුත්ත කරන අවස්ථාවේදී අපේ හිතේ ඇතැම් වෙලාවට මායාකාරී හැඟීමක් පහළ වෙන්න පුළුවන්. මට පුළුවන් ද මෙතෙන්දී මේ වෙනකොට නැති හැකියාවක් පෙන්වන්න. මේ වෙනකොට නැති ගුණයක් පෙන්වන්න. ඇත්ත වශයෙන්ම නැති දෙයක් තියෙනවා වගේ මවාපාන්න මට පුළුවන්ද කියලා සමාජයට මවාපාන්න ඉඩ තියෙනවා. ඉතින් එතන ඇත්තටම ඉදිරිපත් වෙලා තියෙන්නේ අර මායා කියන ඒ අකුසලය. නැත්තම් උපක්ලේශය. නැත්නම් කපටිකමකින් අනිත් කෙනෙක්ව රවට්ටන්න තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික වහ ගන්න එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඉතින් එතන තියෙනවා සාටෙය කියන ඒ කපටිකම. දැන් මෙන්න මේ අපි කතා කරපු දේවල් අට කතාවේදී එහෙම සඳහන් කරනවා ඇත්තටම සෝවාන් තත්වයටපත් වෙනකොට සියල්ල දුර වෙලා යනවා කියලා. ඉතින් එතකොට එයා තමන්ගේ තියෙන අඩුපාඩුකම් වහගන්න උත්සාහ කරනවා වෙනුවට තමන්ගෙන් වෙච්ච අත්වැරදීම් තමන්ගේ අතින් වෙච්ච යම් යම් අපිටම කෙලෙස් වලට හසු වීම, ශික්ෂාපද අපිටම කැඩීම් මේ කුමක් හෝ තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වරදක් වහගෙන සුදනක් වගේ පෙනී සිටිනවා වෙනුවට එයා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ හැවැත් දේශනා කළා පිරිසුදු වෙන්න උත්සාහත් වෙනවා. ගිහි කෙනෙක් නම් සත්පුරුෂයෙක් හම්බෙච්ච වෙලාවේදී, කල්යාණ මිත්‍රයෙක් හම්බෙච්ච වෙලාවකදී මේ තමන්ගේ තියෙන අඩුපාඩුකම් ඉදිරිපත් කළා ඒවට විසඳුම් එහෙමත් නැත්නම් ඒවා තව සකස් කරගෙන ඉදිරියට යෑමේ උවමනාව හෙලි කරනවා. අන්න ඒ වගේ අර නැති ಗುಣ පෙන්වීමක්වත් තියෙන අගුණ වසා ගැනීමක්වත් කරනවා වෙනුවට තමන්ගේ නියම චරිත ස්වභාවය හෙලි දැක්වීමක් මේ සෝතාපන්න මට්ටමට පත්වෙච්ච කෙනාගේ දකින්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒක ඔය කෝසම්බී සූත්‍රයේදී එහෙමත් විශේෂයෙන් මතක් කරනවා තමන්ගේ හිත දිහා බලන්න කියලා අන්න ඒ බඳු තමන්ගේ වෙච්ච වැරදි වහගන්න ගතියක් තාම තියෙනවද එහෙම නැත්නම් ඒවා ඉක්මනටම හිලි කළා ඒවා හදාගන්න උවමනාවක් තමන් තුළ තියෙනවද කියලා. ඒතර මේ බඳු උපක්ලේශ ධර්මයන් අපේ හිතෙන් දැන් දුර වෙලා තියෙනවා නම් ඊළඟට මේ උපක්ලේශ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ එක එක උපක්ලේශයක් ගානේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලෝසෝ इति විදිත්තා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලෝසෝ පහීනෝ හෝති. දැන් මේවා දැන් ප්‍රහාණය වෙලා තියෙනවා. දැන් මේ උපක්ලේශය හිතේ නැහැ. ඒක දැන් ඉවත් වෙලා තියෙන්නේ. සමහර දේවල් නැවත මතුවෙන්න පුළුවන්. නමුත් දැන් අර විශේෂයෙන් මතක් කරගත්ත මකු බව, පලාසය, ඊර්ෂ්‍යාව මසුරුකම, මායාව, සාටෙය්‍ය, කපටිකම. ඉතින් මේ වගේ දේවල් ප්‍රහාණය වෙලා තියෙන හැබැයි නැවත මතු නොවන තරමට සෑහෙන දුරටම ඉවත් වෙලා තියෙනවා. එහෙමනම් එයා තුල සෑහෙන ගුණයක් වැඩිලා තියෙනවා. ඒ වගේමයි ඒ බවත් එයා දන්නවා. දැන් නම් ඉස්සර වගේ මගේ හිතේ මකු බවක් එන්නේ නැහැ. මගේ හිතේ පලාසයක් එන්නේ නැහැ. මගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඉස්සර වගේ පහළ වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් මගේ හිතේ පෙර කාලේ තරම් මසුරුකමක් පහළ වෙන්නේ බොරුවට මවාපෑමක් සිද්ධ කරන්නේ තියෙන වැරදි වහගන්න උත්සාහත් වෙන්නේ කියලා මේ තමන්ගෙම හිත බලබලා තමන්ගේ තිබිච්ච අඩුපාඩුකම් දුරු වෙච්ච බව දැන දැන යන ගමනක් ගැන මේ සූත්‍රයේදී දේශනා වෙනවා. ඉතින් මේ කාරණාව ඇත්තටම තවත් තැන්වලදත් තැන්වලත් සඳහන් වෙනවා. දැන් එක්තරා අවස්ථාවකදී මහානාම කියන ශාක්‍ය රජතුමා ඇවිල්ලා එතුමා විමසනවා මේ මේ බඳු නියම ඵලයකට නැත්නම් ආර්ය මාර්ගයට අවතීර්ණ වීමකට ලක්වෙච්ච තැනත්තාගේ මොන වගේ විහාර විහරණයක්ද තියෙන්නේ කියලා. එයා මොන විදිහටද කටයුතු කරන්නේ? එයාගේ හිත මොන වගේද තියෙන්නේ? කියලා එහෙම විමසීමක් බුදුරජාණන් වහන්සේගෙන් කරාම බුදුරජාන් වහන්සේ කියනවා එයා දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවෛච්ඡ ප්‍රසාදයකින් කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි භාගතුන් වහන්සේ කෙරෙහි තියෙනවා. ඉද මහා නාම ආර්ය ශාවකෝ තථාගතං අනුස්සරති. එයා බුදුරජාන් වහන්සේව සිහි කරනවා. එක්තරා අන්දමක ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක්, කෘතවේදීත්වයක්, ඒ මාර්ගෝපදේශකත්වය අගය කිරීමක් එයාගේ හදවතේ තියෙනවා. ඉතින් එතකොට ඒ බුදු ගුණ සිහි වෙනකොට යාට මේ බඳු ගුණයක පිහිටාගෙනයි මේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ බඳු ධර්මයක් දේශනා කළා තියෙන්නේ කියලා ඒ කටයුත්ත ඒ ශාස්ත්‍රූ ගුණය යාට සිහි වෙනකොට අර හිතේ යම්කිසි රාගයක් පහළලා දුණා නම් ඒකත් දුර වෙලා යනවා ඊට පස්සේ ද්වේෂයක් පහළලා දුණා නම් ඒකත් දුර වෙලා යනවා ඊළාට මෝහයක් පැටලිලි සහගත ගතියක් ව්‍යාකූලත්වයක් අපැහැදිලි ගතියක් හිතේ දුණා නම් ඒකත් දුර වෙලා යනවා. ඒතර තව තව යාගේ හිත ඍජු වෙනවා. තව තව යාගේ හිත සංසිඳෙනවා. තව තව යාගේ හිත ප්‍රසුදු වෙනවා. දැන් මේ විදිහට මේ තථාගතයන් වහන්සේ සිහි කරන්න සිහි කරන්න. උන්වහන්සේගේ ශාස්ත්‍රීය ගුණය සිහි කරන්න සිහි කරන්න. උන්වහන්සේගේ ඒ නික්ලේශී බව සිහි කරන්න සිහි කරන්න ඒ ආර්ය ශ්‍රාවකයා තව තව ඉබඳු පැත්තකටම නැඹුරු වෙනවා. ඒ විදිහටම භාගතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ පිළිබඳවත් ඒ බඳුම අන්දමක සිහි කිරීමක් යාට කරන්න පුළුවන්. මොකද දැන් ධර්මය නිකම්ම අන්ධ භක්තියකින් පිළි අරගෙන නෙමෙයි තමන් වශයෙන් සාක්ෂාත් කරගෙන තියෙනවා. මේ ධර්මයේ යම් යම් ඵල භුක්ති විඳිනවා. ඒ නිසා එයාට පුළුවන් ධර්මයේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදයකින් නොසෙල්වෙන ශ්‍රද්ධාවකින් කටයුතු කරන්න. ඒ නිසාම තව තව ධර්මයේ පිළිබඳවත් පුදුමාකාර ගෞරවයක් ධර්මයේ පිළිබඳ තව තව ගැඹුරින් වැටහීමක් ඒකටම හොඳට පිළිපැදීමක් ඒහා සමාන්තරව ගමන් කිරීමක් කරන්න යා දැන් උත්සාහත් වෙනවා. ඒ නිසාම ඒ ධර්මයේ සිහි කරද්දී ඔන්න හිත සංසිඳෙනවා හිත සතුට වෙනවා හිතේ ධර්මයේ මුල් කරගත්ත සතුටක් ප්‍රමෝදයක් පහළ වෙනවා ඒ නිසා ඔන්න හිත තව තව සතුටු වෙනවා ප්‍රීති වෙන ප්‍රීතිමත් බවටපත් වෙනවා කය සැහැල්ලු වෙනවා සිත සැහැල්ලු වෙනවා ඒ නිසා බොහොම සැපවත් බවක්. සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට එයා සැපයක් භුක්ති විඳිනවා. දැන් හිතත් සැහැල්ලුවෙන්ම සතුටින්ම තියෙනවා. හිත සමාධිමත් වෙලා තියෙනවා. දැන් එතකොට මේ අර විදිහට කෙලෙස් ඉවත් වීම නිසා උපක්ඛිලේශ හිතින් දුර වීම නිසා ඒ වගේමයි දැන් ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්ච ප්‍රසාදයක් පැවැත්වීම නිසා සාතුන් වහන්සේට අනුගතව හිත පවත්වන්න උත්සාහත් වීම නිසා, මේ පැත්තට හිත හැරීම, නැඹුරු වීම නිසා, ධර්මයේ මෙනෙහි කළා ධර්මයේ පැත්තට හිත හැරීම නිසා, ඒ අන්දමින්ම ආර්ය සංඝයා සිහි කළා මේ පැත්තට හිත හැරීම නිසා අර වගේ සතුටක්, ප්‍රමෝදයක්, සැහැල්ලුවක්, ප්‍රීතියක් ක්‍රමානුකූලව ඇති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කාරණාවම ඇත්තටම මේ උපත් වත්ථූපම සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර විදිහට අර උපක්ලේශ දුරුණාට පස්සේ සෝබුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවච්ඡප්පසාදේ සමන්නාගතෝ හෝති සංඝේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති එතකොට මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ප්‍රබල ශ්‍රද්ධාවක් වෙනත් කෙනෙකුට වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවක් දැන් එයාගේ හිතේ ඇතිලා තිනවා. ඉතින් මේක ඇත්තටම සෝතාපන්න මට්ටමකටපත් වෙච්ච කෙනෙක්ගේ හැකියාවක් ගුණයක් වශයෙන් සාමාන්‍යයෙන් කතා කරනවා මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඒ අවිච්ඡ ප්‍රසාදය නොසෙල්ලෙන ශ්‍රද්ධාව ඒ බඳු ශ්‍රද්ධාවක් සහිත කෙනා තව තව එතකොට අර ධර්මය වේදන ධර්මය හරහා සතුටක් ප්‍රමෝදයක් මේ හා සම්බන්ධ වීමක් ඒකාත්මීය වීමක් ලබන්න ලබන්න ඒ සම්බන්ධයෙන් යම් ප්‍රමෝදයක් ලබති ධම්මෝපසංහිතං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං මේ ධර්මය හොඳට දැනගෙන ඒහා සම්බන්ධ සතුටක් ප්‍රමෝදයක් දැන් යා බුද්ධ විඳිනවා ඒකම දැන් තව තව වර්ධනය වෙලා ප්‍රීතියක් සැහැල්ලුවක් සතුටක් බවට පත් වෙනවා ඒ බඳු සතුටක් ප්‍රීතියක් තියෙනකොට ඔන්න කය සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි පද්ද පස්සද්ද කායෝ සුඛං වේදේති මේ සැහැල්ලු කය හිත තියෙනකොට ඔන්න සැපවත් බවක් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධිය. දැන් ඉතින් එයාගේ හිත සමාධිමත් කරන්න කියලා යමුතුයෙන් ලොකු ව්‍යායාමයක් කරන්න දෙයක් නැහැ. හිත කොහොමත් සමාධිමත්. හිත කොහොමත් දැන් සැහැල්ලුවෙන් තියෙන්නේ. හිත කොහොමත් සමාහිත වෙලා තියෙන්නේ. දැන් මෙතන මේ කතා කරන සමාධිය ඇත්තම අපි අර මුලින්ම ඉගෙනගත්ත එක අරමුණකට හිත කොටු කරපු හිර කරපු සමාධියක් නෙමෙයි. මෙතන තියෙන්නේ අර ක්‍රමානුකූලව දහමක් දිනු කළා සතිපට්ඨානයක් වඩලා කිසිම අරමුණක් උපාදාන නොකරන නිදහස් සිතක් පවත්වන පැහැදිලි සිතක් පවත්වන නිර්වෝල් සිතක් පවත්වන සමාධිමත් බවක් ගැන තමයි මෙතෙන්දි මේ දේශනාව වෙන්නේ. ඉතින් ඒක අපිට අර එක අරමුණක කොටු වෙච්ච සමාධියක් වශයෙන් කියන්න බෑ. ඒ වෙනුවට කිසිම අරමුණක කොටු නොවෙච්ච කිසිම අරමුණක läග නොගන්නා කිසිම අරමුණක් අභිනන්දනය නොකරන කිසිම අරමුණක් අභිවදනය නොකරන කිසිම අරමුණක් අස්සට රිංග නොගත්ත සමාධිමත් බවක් හිතේ ස්වභාවයක් පැහැදිලි ගතියක් විවෘත බවක් සීමා මරියාදාවල් වලින් ඉවත් වීමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරනවා දැන් අර සෝවාන් මට්ටම දක්වා අර උපක්ලේශයන් ටික ක්‍රමානුකූලව දුර වෙලා තියෙනවා නම් අන්න දැන් එයාගේ එක්තරා අන්දමකින් ඡයන දහමක් දිනු වෙලා තියෙනවා ප්‍රතිපදාවක් වැඩිලා තියෙනවා දැන් අර මුලින් කතා කරපු උපක්ලේශ තුන ව්‍යාපාද ක්‍රෝධ උපනාහ කියන මෙන්න මේ උපක්ලේශ තුන ඊළඟ පමාද කියන මෙන්න මේ උපක්ලේශ හතර ඉවත් වෙන්නේ අනාගාමී වීමත් සමගයි කියලා අට කතාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි මේ වෙනකොට කතා කළා ව්‍යාපාදේ කියන එක. හිතේ ඇති වෙන වෛරී සහගත ස්වභාවය නැත්නම් ද්වේෂ සහගත ස්වභාවය. ඊළඟට තරහ ගිය ක්‍රෝධ ස්වභාවය නැවත නැවත එකට එක කරන්න ඕනේ කියලා හැඟෙන බුරබුරා නගින ක්‍රෝධ ස්වභාවය ඊළඟට උපනාහය කියන ඒ බද්ධ වෛරය ආත්මයෙන් ආත්මයට යන භවයෙන් භවයට පවා යන මග රැකගෙන ඉඳලා පරිගන්න ස්වභාවය අන්න ඒ බඳු බොහොම දරුණු මට්ටමේ ඒ වෛරී ස්වභාවයන් ව්‍යාපාද පැත්තේ තියෙන ස්වභාවයන් ද්වේෂයේ පැත්තේ තියෙන ස්වභාවයන් අනාගාමී මට්ටමේදී තමයි ඉවත් වෙනවා කියලා සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මට්ටමේදීවත් ඉවත් වෙලා නැහැ. සකදාගාමී මට්ටමේදී යම් පමණකට ඒවා යටපත් වෙනවා කියලා කියනවා. නැත්නම් දුර්වල වෙනවා කියලා කියනවා. අනාගාමී වෙච්ච මට්ටමකදී තමයි ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා කියන්නේ. තාම අපි කතා නොකරපු ප්‍රමාදය නැත්නම් පමාද කියන එකත් මේ අනාගාමී වෙච්ච මට්ටමකදී ඉවත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ යා දැන් ප්‍රමාද කර කර දේවල් මගහරවමින් පස්සට කල් දාමින් නොසලකා හරිමින් ඉන්න ගතිය වෙනුවට යා දැන් බොහොම ප්‍රබෝධමත්ව ක්‍රියාශීලීව යහුසුලුව තමන් මාර්ගයේ ගමන් කරමින් ඉන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ විදිහට අනාගාමී මට්ටමට පත්වෙච්ච කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දැන් ඊට පස්සේ මේ සූත්‍රයේදී යාගේ තියෙන ගුණයක් ගැන නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණයක් ගැන දේශනා කරනවා සකෝසෝ භික්කවේ භික්ඛු එවං සීලෝ එවං ධම්මෝ එවං පඤ්ඤා සාලේනංචේපි පින්නපාතම් බුඤ්ජති විචිත්ත කාලකං අනේක සූපං අනේක ව්‍යංජනං නේවස්ස නං හෝති අන්තරායාය දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ බඳු සිල් ඇති මෙන්න මේ බඳු හැකියාවක් ඇති මෙන්න මේ බඳු කුසලතාවයක් ඇති අර විදිහට කෙලස් දුරු කරගත්ත අනාගාමි මට්ටමටපත් වෙච්ච ඒ ආර්යයන් වහන්සේ හොඳ පිරිසුදු ඇල්සහලේ බත් වලින් සකස් කරපු පින්නපාතයක් වැළඳුවත් හොඳ ප්‍රණීත ආහාරයක් භෝජනයක් වැළඳුවත් උන්වහන්සේගේ හිත කිලුට වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අර කාමයන් හා බැඳෙන ඒ කාමරාගේ හිතින් ඉවත් වෙලා. කාමයන් එක ගැටෙන නැත්නම් වෙනත් දේවල් එක ගැටෙන පටිගය හිතින් ඉවත් වෙලා ඒ නිසා ආයිත් අර සුඛෝපභෝගී බවක් සම්බන්ධයෙන් උන්වහන්සේට අන්තරායක් නැහැ. කතරම් සුඛෝපභෝගී දෙයක් භුක්ති විඳින්න හම්බුණත් ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න හම්බුණත් ලස්සන රූපයක් දකින්න හම්බුණත් හොඳ සුගන්ධයක් ආග්‍රහණය කරන්න හම්බුණත් ප්‍රණීත රසයක් රස විඳින්න හම්බුණත් ස්පර්ශයක් ස්පර්ශ කරන්න හම්බුණත් ආයේ ඉතින් ඒකට අහු වෙන ගතියක් පෙළඹෙන ගතියක් ඒකට මුලා වෙලා නැවත සිල් බිඳ ගන්නා ගතියක් උන්වහන්සේ තුල නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අර ඒ ක්‍රමානුකූලව ටික ටික හිතේ කෙලෙස් දුරු කර කර දුරු කර කර හිත හද හද යන මාර්ගය එකතකින් මේ සූත්‍රය තුලින් අපිට පෙන්වලා දෙනවා. මොකද අපි රෙදි කඩක් වුණත් හොදන්න ගියාම මේක එකපාරට ਸਰව සම්පූර්ණ තත්වයකින් අපිට හොද ගන්න බෑ. ඊටාම අපිරිසුදුතාවත්වයට පත්වෙච්ච නිදි කඩක් නම් සමහරවිට ඉතින් අපි ඒක කාලයක් හොඳට සබන් ගුරු ටිකක් දාලා ඉතින් ඒක පෙඟෙන්න තියෙනවා. ඉතින් ඒකිනුත් ඔන්න ටිකක් විතර ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඉතින් මිරිකලා හොදලා ආයෙත් ඉතින් තව ටිකක් සබන් ගාලා ආයෙත් ඔන්න අතින් මේ ඔබ මට්ටම් කළා ගලේ ගහලා ඉතින් මේ විදිහට ඉතින් පුදුම ක්‍රියා දාමයක් කරහා තමයි මේ රෙද්ද අපිරිසුදු රෙදි කඩ අපි පිරිසුදු කර කර පිරිසුදු කර කර අන්තිමට ඊටාම පිරිසුදු රෙදි කඩක් බවට පත් කරගන්න. ඉතින් ඔන්න වගේ අපේ හිතෙත් මේ කාලාන්තරයක් තිස්සේ පැවතිච්ච කෙලෙස් අපිට එකපාරටම දුරු කරගන්න බැරි වේවි. නමුත් අපි මේ කෙලෙස් ගැන යම්සි වැටහීමක් අපිට තියෙනවා. මෙන්න මේවා කෙලෙස් කියලා අපි දන්නවනම්. මේ කෙලෙස් වල වහලෙක් නොවි මේවා හුදෙක් කෙලෙස් මේ අවස්ථාවේ ඒ බඳු ක්ලේශයක් මේ හිතේ පහළ වෙලා තියෙනවා කියලා අන්න ඒ ක්ලේශය ක්ලේශය වශයෙන් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් යෝගාචරයක් තුළ ඇතිවීම අවශ්‍යයි. ඇත්තටම මේක පීවරෙන් පීවර එන ගමනක්. මේක අපි මේ පොතින් කියපු පමණින් කෙනෙක්ගේ හිතේ ඇති වෙන හැකියාවක් නෙමෙයි. එයාම උත්සාහවත් වෙලා ඒකට උමනා කරන සුදුසුකම් ටික කුසලතාවයන් ටික හදාගන්න උත්සාහත් වේති. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ කායනුපස්සනාවක යෙදෙනකොට ඉතින් මුල් කාලෙදී මේ ආශ්වාසය ප්‍රශ්වාසය දිහාවත් බලන්න තේරෙන්නේ නැහැ. අපි එක්ක හයියෙන් හුස්ම ගන්නවා, හිමින් හුස්ම ගන්න යනවා. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පවා නිකන් සංකීර්ණ වෙනවා. මොකද අපිට තාම ඒ ක්‍රියාවලියට නිදැල්ලේ වෙන්න ඉඩ දීලා ඒකෙන් ඉවත් වෙලා ඒ ක්‍රියාවලිය දිහා බලන්න තරම්වත් තේරෙන්නේ නමුත් කාලයක් තිස්සේ මේක ප්‍රගුණ කරනකොට අන්න යෝගාචරයට තේරෙනවා මේකේ යම්කිසි සමබරතාවයක්. කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා ඒකෙන් ඉවත් වෙලා කොහොමද මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නේ. ඒතර අපිට කරන්න කියන ලොකු දෙයක් නැහැ. ඒක පාලනයක් කරන්න අපි යන්නේ නැහැ. අපිට තියෙන එකකින් ඉවත් වෙලා අනුන් හුස්ම ගන්න දිහා බලනවා වගේ බලාගෙන ඉන්න. අපි ඉස්පිරිතාලයකට ගිහිල්ලා ලෙඩෙක් දිහා ඒ ලෙඩා හුස්ම ගන්න හැටි බලන් ඉන්නවා වගේ. අපිත් දැන් මේ කය හුස්ම ගන්න හැටි අපි පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. ඔන්න ඒ දුරස්ත භාවය. නැත්නම් ඒ දුරස්ත නිරීක්ෂණය අපි තුල හැදෙන්න ඕනේ. ඒ සමබරතාවය අපි තුල හැදෙන්න ඕනේ. අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම නිරීක්ෂණය කරන හැකියාව අපි තුල දිනු වෙන්න ඕනේ. ඒක පියවරෙන් පියවර වෙන එකක්. කායනුපස්සනාවෙන් ඒ අභ්‍යාස කරන්න කරන්න අපි තුල ඒ හැකියාව හැදිලා එනවා. අරමුණ අස්සට රිංග ගන්න නැතුව ඒක අභිනන්දනය කරන්න නැතුව ඒකට සතුටු වෙන්න යන්න නැතුව ඒක නැවත නැවත ඉල්ලන්න යන්න නැතිව ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් හැකියාව. ඉතින් මෙන්න මේ හැකියාව තමයි අපිට පස්සේ වේදනාවක් දිහත් බලා ගන්න අවස්ථාව සලස්සලා දෙන්නේ. සැප වේදනාවක් පහළ වුණාමත් ඒක අස්සට රිංග ගන්න යන්නේ නැතුව ඒක අල්ල බදා ගන්න යන්නේ නැතුව ඒකෙන් ඕන්ට වඩා උද්දාමයට ලක් වෙන්න යන්නේ නැතුව මේක මේ හුදෙක් සැප වේදනාවක් කියන තැන තියලා බලන්න පුළුවන් හැකියාවක් අන්න යෝගාවචරයක් හදා ගන්න අවශ්‍යයි. ඊළඟ දුක් වේදනාවක් පහළ වුණාමත් එකපාරටම අපි එකකින් පැනලා දුවන්න හදන්නේ නැතුව මේක ඇවිල්ලා හුදෙක් දුක් වේදනාවක් කියලා ටිකක් ඉවසිලිවන්තව දුක දුක හැටියට තේරුම් ගන්න යෝගාචරයේ උත්සාහවන්ත විය යුතුයි. ඒ වගේම උපේක්ෂා වේදනාවකුත් මේ තියෙන්නේ දැන් පහළ වෙලා උපේක්ෂා වේදනාව කියලා උපේක්ෂා වේදනාව දිහත් මධ්‍යස්තව බලන්න ඒක මග හරවන්න නැතුව දකින්න එයා තුල හැකියාවක් ගොඩනගා ගත යුතුයි. ඉතින් මේ හැකියාවන් තමයි ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න. හිතේ පහළ වෙච්ච සිතුවිල්ල හුදෙක් සිතවිල්ලක් කියන තැන තියලා බලන්න යෝගාචරයට හැකි වෙන්නේ. නැත්නම් හිතේ පහළ වෙච්ච මේ අපි කතා කරපු උපක්ලේශයක් මේක හුදෙක් උපක්ලේශයක් කියන තැන තියලා ඒකෙන් ඉවත් වෙලා ඒක මම කරගන්න නැතුව ඒක මගේ කරගන්න නැතිව ඒක දිහා නිවැරදි දෘෂ්ටි කෝණකින් බලන්න යෝගාචරයට අවස්ථාව ලැබෙනවා. දැන් මෙහෙම යා දියුණු වෙමින් යනකොට දැන් ඊළඟට එනවා අපිට තවත් උපක්ලේශ කීපයක් ඒ උපක්ලේශ ඉතිරි සියල්ලම ඇත්ත වශයෙන්ම ඉවත් වෙන්නේ අරහත්යෙන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ මේ අපි මේ වෙනකොටත් කතා කරපු අවිජ්ජා විසම ලෝභ කියන ඒ උපක්ලේශය. ඒ දැඩි ලෝභය කියන එකේ යම් ප්‍රමාණයක් තමයි සකදාගාමි අනාගාමි වෙනකොට ඉවත් වෙලා තියෙන්නේ. සකදාගාමි වෙනකොට නම් නිකං දුර්වල වීමක්. අනාගාමී වෙනකොට කාමරාගය ඉවත් වීමක්. හැබැයි තාම රූපරාග අරූපරාග ඉතිරි. අරහත්ත්වයේ තමයි ඒවා ඉවත් වෙනවා කියලා කියන්නේ. ඇත්තට මම මේ ප්‍රකාශ කරන්නේ සංයෝජන කියන ශීර්ෂය යටතේ. නමුත් මෙතන මේ උපක්ලේශ කියන ශීර්ෂය යටතේ දේශනාවල සඳහන් වෙන්නේ තම්බ සාරම්භ මාන අතිමාන මද කියන මේ කෙලෙස් අරහත්ත්වයේ තමයි ඉපත් මේ ඉවත් වෙනවා කියලා කියන්නේ. නමුත් ඒවා ඉවත් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් නා යෝගාවචරයේ අනුගමනය කරන්න අවශ්‍යයි. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් මේ වත්තුපම සූත්‍රයේදී අපි යොමු කරන්නේ. දැන් මේ එකපාරටම අපි රහත් වෙන්න හදනව නෙමෙයි. නමුත් මේ තියෙන කෙලෙස් අපේ හිතේ රජ කරන්න ඉඩ නොදී මේ කෙලෙස් වලට අවනත නොවි මේ කෙලෙස් වල වහලෙක් නොවි මේ බඳු කෙලෙස් මේ හිතේ තියනවද කොහොමද මේවා මාව වහල් භාවයට ගන්නෙ නතු කරගන්නේ මම මම දැන් මේ කටයුතු කරන්නේ මේ මේ යම් යම් කෙලෙස් වලට අහු වෙලාද කියලා එහෙනම් එයා බලබලා යන ගමනක් යෝගාචරයේ වශයෙන් අපි දිනු කරගන්න අවශ්‍යයි. දැන් මෙතන තම්බ කියන කෙලෙෂය ගත්තොත් එතනින් අදහස් වෙන්නේ ඇත්තටම කිසිම නම්‍යශීලී බවක් නැහැ. හරිම තද ගතියක් තියෙන. කවුරුත් කිව්වට කිසිම දෙයක් ගණන් ගන්නෑ. තමන්ගේ මතේමයි තියෙන්නේ. එල්බ ගත්ත ගතියක්මයි තියෙන්නේ දැඩිව ග්‍රහණය කරපු ගතියක්මයි තියෙන්නේ හිතේ නැහැ කිසිම මු르දු බවක් ඉතින් ඇතම් කෙනෙක් ඉන්නවා අන්න ඒ බඳු ස්වභාවයක් තියෙන කෙනෙක් කොයි තරම් පැහැදිලි කරලා දෙන්න හැදුවත් කොයි තරම් හේතු ගන්නවන්න හැදුවත් බොහොම දැඩිව මත ග්‍රහණය කරගෙන ඒවා තුළම එල්බගෙන දැඩි මත ධාරීව කටයුතු කරනවා. කිසිම මුරුදු ගතියක් ඇත්තේ නැහැ. ඉතින් ඒ හරහා එක්කෝ දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටියකට එල්බ ගැනීම නිසා ඒ තද ගතිය ඇතිලා තිනවා. එහෙමත් නැත්නම් ස්වාභාවිකවම පුදුමාකාර ඒ හිරවිල්ලක්, තදවිල්ලක්, දැඩි බවක් ඒ හිතවල තියෙනවා. ඉතින් මේ බඳු හිතක් හරි අමාරුයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ ගොඩක් දුර අරගෙන යන්න. මොකද මේ මේ පාර හරි මු르දු පාරක්. එන්න එන්න යෝගාවචරයේක්ව තව තව මු르දු කරමින්, තව තව නිහතමානී කරමින් පොළව තුල ජීවත් කරමින් manussකම ලියලමින් යන ගමනක් තමයි මේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් එතකොට අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් යම්ස කෙනෙක් බොහොම දැඩි නම් එයාගේ නැත්තම් කිසිම මුරුදු බවක් තව කෙනෙක් කියන හරි දෙයකට පවා නැමින ගතියක් එයා තුල නැත්තම් සුවච බවක් නැත්තම් ඒ වෙනුවට තියෙන්නේ දුර්වච බවක් නම් ඉතින් ඒ කියන්නේ සෑහෙන තව හැදෙන්න තියෙනවා සුවචෝ උජූච සූජූච කියලා කර්ණීයමෙත සූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුවච බව. තව කෙනෙක්ගේ අවවාදයකට අහුම්කම් දෙන ගතිය. තමන්ට ඒ තමන්ගේ තීච්ඡ පරණ අදහස් වැරදි බව තේරුම් ගියා නම් ඒ ටික ඉවත් කරලා මේ තවත් කෙනෙක් කියපු නිවැරදි අදහසට ගරු කරන ගතිය. නම්‍යශීලී ගතිය. එහෙනම් අපේ ජීවිතවල ඇති කරගන්න අවශ්‍යයි. මොකද ඇතැම් වෙලාවට අපි වැඩිහිටියෝ බවට පත් වුනහම අපේ අර පුංචි කාලේ තිබිච්ච ඒ කියන දේ අහන ගතිය, වැරද්දක් පෙන්වහම ඒක නිහතමානීව පිළිගන්න ගතිය ඉවත් වෙලා ඒ වෙනුවට අපි දරණ මතය ජය උත්සාහයක්. අපි ඉස්සරහින් ඉන්න උවමනාවක්. අපි අනිත් අය ඉදිරියේ අනසක පැවැත්වීමේ උවමනාවක්. තමයි හුඟක් වෙලාවට ඉස්මතු වෙන්නේ. එතකොට නිකම් මේ අර වැඩිහිටියන් වීම නිසා තද බවක් අපිට තුළ ඇති වෙලා. එක්තරා තද පිළිවෙතක්, දෘঢ় ප්‍රතිපත්තියක්, එහෙමත් නැත්නම් දැඩිව ග්‍රහණයක් මොකක් හෝ මතයක් දැඩිව ග්‍රහණය කරගෙන ඒකෙම එල්බා එල්බගෙන සිටීමක් මේ වැඩිහිටියන් වෙන්න වෙන්න අපි තුළ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මොනවද මේ වැඩිහිටි වෙන්න වෙන්න අපේ අපිට ආපු දුර්ගුණ මොනවද? පුංචි කාලේ නම් අපි හරිම මොලොක් මුරුදුයි. තව කෙනෙක් කියන දේ අහනවා, ගුරුවරයෙක් කියන දේ අහනවා, වැඩිහිටියෙක් කියන දේ අහනවා. ඒ අය ඉදිරියේ හිස නමනවා. අපි ගාව තිබුණා ඒ නිහතමානී ගතිය. නමුත් අපි වැඩිහිටි වෙනකොට යමක් කමක් ඉගෙන කියාගෙන සමාජයේ තැනක් හැදෙනකොට මොන අපි නිකන් හදාගන්නවා එක්තරා අන්දමක ප්‍රතිබිම්බයක් ඒ හරහා අපේ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා ඊට පස්සේ අපි කිසිම නම්මශීලී ගතියක් නැතිව අනිත් අයවත් මඩ පවත්වගෙන අනිත් අයටත් අනසක පවත්වමින් බොහොම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඉඩ තියෙනවා. ඉතින් නිසා මේ තම්බය කියලා කියන කිසිම නම්මශීලී බවක් නැති මුරුදු බවක් නැති ගතිය එහෙනම් අපි දුරු කරගන්න අවශ්‍යයි. මොකක් හෝ අවස්ථාවකදී අපේ හිතේ ඒ බඳු දැඩි බවක්, රළු බවක්, පහළ වෙලා තියෙනවා නම් ඒක දැනගන්න අවශ්‍යයි. ඉතින් ඒක ඇත්තටම සමහර වෙලාවට හිත දිහා බලනකොට කයනුත් නිරූපණය වෙන්න පුළුවන්. කයත් නිකන් හිර වෙලා වගේ. ඔළුවත් නිකන් තද වෙලා වගේ. මාංශ පේශිත් නිකන් තද වෙලා වගේ. මොකද මේ ඇතුලේ තද ගතියක්. හිතේ තද ගතියක්. හිතේ දැඩි ග්‍රහණයක්. හිතේ ප්‍රබල උපාදානයක්. ඉතින් ඒ බඳු හිතේ තද ගතියක් ඇසුරු කරනකොට අපේ කයත් ඊට අවනත වෙනවා. ඒ තද ගතිය පැවැත්වීම සඳහා තද ගතියක් කය තුලිනුත් නිරූපණය වෙනවා. ඉතින් එහෙනම් ඕනනම් අපිට පුළුවන් අපේ කයටම අවධානය යොමු කරලා බලන්න මේ කය බොහොම මෘදු අන්දමින්ද තියෙන්නේ. කය බොහොම නම්‍යශීලීද? නැත්නම් කය හොඳට ක්‍රියාශීලීද? කයේ කොහෙවත් හිර වෙලා තද වෙලා නැද්ද? මාංශ පේශි ඉහිල් වෙච්ච ස්වභාවයෙන්ද තියෙන්නේ. සැහැල්ලුවෙන්ද තියෙන්නේ. කියලා එහෙනම් අපිට පොඩ්ඩක් කය දිහා බලන්න පුළුවන්. හැබැයි යම් වෙලාවකදී කය හිර වෙලා තද වෙලා තල්ලට දිව තියාගෙන දත් මිටි කාගෙන දත් ඇඳි දෙකට තද කරගෙන අපි එහෙම ඉන්නවනම් වැර යොදාගෙන අපි ඉන්නවනම් ඒ කියන්නේ අපේ හිතත් යම් තරමකට දැඩි බවක තද බවක යම්මිශීරී නොවන බවක තමයි පවතින්නේ. එහෙනම් අපි මේ කෙලෙස් යම් යම් විදිහට හඳුනා ගන්න උත්සාහන්ත වේති. මේ කෙලෙස් වලටම අනුරූපව අපේ කය තුලත් සිද්ධ වෙන යම් යම් වෙනස්කම් අපිට අඳුන ගන්න පුළුවන් නම් එතනිනුත් අපිට ඕනනම් නිදහස් වෙන්න පුළුවන්. අපිට තාම හිත නිදහස් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔන්න අපි කය නිදහස් කරනවා. කයේ තියෙන මේ දැඩි ගතිය අයින් කරනවා. කයේ තියෙන මේ ආතතිය දුරු කරනවා. මුහුණේ තියෙන ආතතිය දුරු කරනවා. දත් ඇඳි දෙක එකට හිර කරගෙන ඉන්නවා නම් ඒක ලිහිල් කරනවා. දිව තල්ලට තියලා තද කරගෙන ඉන්නවා නම් ඒක ලිහිල් කරනවා. ඉතින් මේ වගේ තැන් හරහා මේ භෞතික සාධක හරහා අපි තව තව ලිහිල් වෙන්න ලිහිල් වෙන්න. මුරුදු වෙන්න මුරුදු වෙන්න. සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න. ඉතින් අර හිතට බෑ අර තද ගතිය දිගට පවත්වා ගන්න. මොකද හිතේ තද ගතිය දිගට පවත්වන්න කයනුත් යම්කිසි සහයෝගයක් අවශ්‍යයි. දැන් අපි හිත එකපාරටම ජය ගන්න බැරි නම් බැරි නම් තද ගතිය අපිට තේරෙන්නේ නැත්නම් අපිට ඕනනම් පුළුවන් උපක්‍රමයක් වශයෙන් මේ කය බුරුල් කරගෙන යන්න. කය සැහැල්ලු කරගෙන යන්න. කාය පස්සද්ධියක් ඇති කරගෙන යන්න. එතකොට ඉතින් චිත්ත පස්සද්ධියක් ක්‍රමානුකූලව හැදෙන්න පුළුවන්. ඊට පස්සේ එනවා සාරම්භ කියලා. ඉතින් මේකත් ඇත්තටම එකට එක කිරීම කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් ඇතම් කෙනෙක් අපි දිහා රවල බැලුවොත් ඔන්න අපිත් රවල බලනවා නැත්නම් අපි ඊට වඩා ලොකු දෙයක් කරනවා. ඇතම් කෙනෙක් එක වචනයක් කිව්වොත් අපි වචන දෙකක් කියනවා. එයා වචන දෙකක් කිව්වොත් අපි වචන පහක් කියනවා. එකට එක කරන ගතිය. එයා පාරක් ගැහුවොත් අපි පාරවල් දෙකක් ගහනවා. එයා අපි දිහා අපිව නොසලකා හරියොත් අපි එක අවස්ථාවක නොසලකා හරියොත් අපි අවස්ථා කීපයකදීම නොසලකා හරිනවා. දැන් මෙන්න මේ වගේ අපි ඒ හදාගත්ත අපේ තියෙන මාන්නක්කාර ගතිය නිසා එකට එක කරනවා කියන එක අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් හරි ලස්සන ගාතාවක් එනවා ධම්මපදයේ සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති දැන් අපි දන්නවා මොකක් හරි හොඳ ලෝහ භාණ්ඩයකට හොඳ පිරිසිදු ලෝහකින් තනපු භාණ්ඩයකට අපි පහරක් එල්ල කරොත් ඒකේ නින්නාදයක් සිද්ධ වෙනවා. රාව ප්‍රතිරා රාව ප්‍රතිරාව නංවනවා. අපි ගාන්ටාරයකට පහරක් ගැහුවොත් අර සිංගින් බෝල් කියලා ඔය ටිබෙට් රටවල් වලින් එහෙම එන ඒ බඳු මේ ඒ බඳු පාත්‍රයකට අපි පහරක් ගැහුවොත් මේ පුදුම විදිහට ඒ රාව ප්‍රතිරාව නංවන ගතියක් තියෙනවා. දැන් ඒ වෙනුවට මේ ලෝහ භාණ්ඩය කැඩිලා නම් බිඳිලා නම් අපි පහරක් එල්ල කරාට ඒකේ නැවත ප්‍රතිරාවණන් වීමක් නැහැ. ඒක එතනම අතුරුදහන් වෙනවා. පහරක් එල්ල කරා ඒක එතනම නිකන් ඇතුළට අවශෝෂණය වුණා වගේ සිද්ධ වුණා. ඒක එහෙම්ම දුර වෙලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය தত্ত্বය උපමා කරනවා අපි තුල සාරම්භය නොමැති බවට. අපි අපි තුල සාරම්භය තියෙනවා නම් අපිත් හරියට අර රාව ප්‍රතිරාව නංවනවා වගේ අපිට පහරක් එල්ල වුණාම අපි ඒක තව තව හිත හිත කල්පනා කර කර ඒ පහර එල්ලපු එල්ල කරපු කෙනාට පැන පැන පහර දෙනවා. එලව එලව පහර දෙනවා. වචනයක් කියපු කෙනාට එලව එලව වචන එක පිට එක කියනවා ආපිට කියනවා මොකද අපි ඒ එකට එක කරන ගතිය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා නමුත් කෙනෙක් තුල සාරම්භය නැත්තම් එකට එක කරන ගතිය නැත්තම් වෙනත් කෙනෙක් එයාට යම්සි අකටයුත්තක් කළා කියලා ඒකට පරිගන්න හෝ ඒකට එකට එක කරන්න හෝ යනවා වෙනුවට එයා එතනින්ම නතර වෙනවා. වචනයක් කිව්වා හැබැයි ඒක එතනින්ම අවසానයි. තවත් කෙනෙක් යම්කිසි අපි හිතමු නොසලකා හැරීමක් කරා හැබැයි ඒක එතනින්ම අවසానයි. හිතේ තියාගෙන ඒක පැහැව පැහැව ඉන්නේ නැහැ. කුමක් හෝ අනිත් කෙනෙක්ගෙන් සිද්ධ වෙන අපි හිතමු අකටයුත්තක් වැරද්දක් අපි ඒකට පරිගන්න එක ටික කරන්න යනවා වෙනුවට අපි ඒක එතනින් අවසන් කරනවා. ඉතින් එතකොට මෙන්න මේ සාරම්භය කෙනෙක්ගේ හිතේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවා එයා හරියට නිකන් නිවනටපත් වෙච්ච කෙනෙක් වගේ කියලා. එයා නිවන් දැකපු කෙනෙක්. එහෙනම් මේ සාරම්භය අපි ගාව රහත් වෙන කම්ම තියේවි. එපමණකට මේවා හරීම මුල් බැසගත්ත කෙලෙස්. තවත් කෙනෙක් අපි දෙහා රවලා බැලුවොත් අපි නොසලකා හැරියොත් ඉතින් අර එකට එක කරන්න ඌමනාවක් එකට කර කරන්න ගැම්මක් අපේ හිතට එන්න පුළුවන්. යා වචනයක් කිව්වා මමත් කියන්න ඕන. අවස්ථාවක් මමත් කියන්නම්. කරන අපි හිතනවා. අපි ඒක සැලසුම් කරනවා. ඒක හිත යට තැම්පත් කරගෙන ඉන්නවා. මෙයා අහවල් දවසේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මටත් අවස්ථාවක් ආපු දෙන් මමත් කියනවා දෙකක්. කියලා ඔන්න අපි හිතාගෙන ඉන්නවා. මෙන්න මේ එකට එක කරන ක්‍රීමේ උවමනාව අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේ කෙලෙස් ඒ නිසා අපි ඒ ඒ අවස්ථාවේදී අපිට අඳුන ගන්න පුළුවන් නම් සෑහෙන්න ආරවුල් වියවුල් මත බෙහෙද හිතමනමපකම් සෑහෙන දුරට අඩු කරගන්න අපිට පුළුවන්. මොකද මේ අපි අපේ තියෙන මානක්කාර ගති නිසා අපේ තියෙන දැඩි ගති නිසා එකට එක කරන්න යෑම නිසා සමහර විට අර කලින් ඇත්ත වශයෙන් සිද්ධ වෙච්ච දෙයටත් වඩා වැඩි දෙයක් වැඩි විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඇතම් කෙනෙක් මේ සුළු දෙයක් කිව්වේ. නමුත් ඒක අපි දැඩිව ගත්තා. ඒකට බොහොම දරුණු විදිහට අපි ප්‍රතික්‍රියා කරා. එකට එක කළා. ඒතර ලොකු විපතක් අනිත් තැනත්තාටත් අපිටත් අපි කරගන්නවා. ඉතින් නිසා මෙන්න මේ සාරම්භය කියන උපක්ලේශය අපි තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේක ඊටාම සියුම් මට්ටමින් අපිට එහෙනම් දකින්න සිද්ධ වෙනවා. අපි තුල මෙහෙම එකට එක කරන ගතියක් තියෙනවද? එකට එක කියන ගතියක් තියෙනවද? එහෙම නැත්නම් ඒ වෙනුවට මම මු르දු වෙලා නිහතමානී වෙලා ඒ වැරද්දට සමාව දීලා මට පුළුවන් එතන නිවෙන්න. හිත දවනවා වෙනුවට නැවත නැවත දවමින් ඉන්නවා වෙනුවට මට පුළුවන් මේ අවස්ථාව එතනින්ම අවසන් කරලා දාන්න. මේ සිද්ධ වෙච්ච අත්තරද්ද එහෙම අමතක කරලා දාන්න. හිත සැහැල්ලු වෙන්න නැවතත් තියාගන්න. දැන් පින්වත් මේ කෙලෙස් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න. ඇත්ත වශයෙන්ම හිත කෙලෙසෙනවා මිසක් හිත තව තව බර වෙනවා මිසක් හිත තව තව දැඩි ග්‍රහණයකට හසු වෙනවා මිසක් ඒකටම අනුරූප ක්‍රියාත්මක වෙන අපේ කයත් දැඩි වෙලා හිර වෙලා තද වෙලා රුධිර පීඩනය වැඩි වෙලා, ලෙඩ වැඩි වෙලා අපි වෙහෙසකටපත් වෙනවා මිසක් මේකෙන් අපිටවත් අනුන්ටවත් යහපතක් නම් වෙන්නේ නැහැ. ඒකයි අපි මේ තේරුම් ගන්න තියෙන්නේ. මේ බුදුරජාන් වහන්සේ මතු කළා පෙන්නන මේ කෙලෙස්වල හැසිරීම අපිටවත් අනුන්ටවත් යහපතක් නම් කරන්නේ තවත් කෙනෙක්ගෙත් මේ බඳු කෙලෙස් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එයාට ඒ අනුව කටයුතු කරන්න ගිහිලා එයත් විපතක් කරගන්නවා. මගේ තුලත් මේ බඳු කෙලෙස් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මමත් ඒවට අවනත වෙලා ඒවට වහල් වෙලා ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා මමත් අනුනොත් අයහපතක් කරගන්නවා. ඒ නිසා ඇත්තටම අපි එක එක්කෙනා වශයෙන් නම්ගම් දීගෙන පුජ්‍යලයෙන් පුජ්‍යල භාවයක් ඇති කරගෙන අපි ඕනෝන්ගේ වාසකම් කියාගෙන අපි අඩදබර කරාට මොකද මේ එකිනෙකා තුළ ක්‍රියාත්මක වෙන කෙලෙස් වල වසංග භාවයක් තමයි අපි එකිනෙකා තුළ ක්‍රියාත්මක වෙන්නේ. සත්වයින්ගේ පුජ්‍යලයින්ගේ ආරවුලක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෙලස් වල වසංග භාවයෙන් නිසා සිද්ධ වෙන වික්‍රකාරයක් කියලා කියන්න පුළුවන්. කෙලස් වලට වහල් වීම නිසා සිද්ධ වෙන කෙලසුන්ගේම ප්‍රතික්‍රියාවක් කියලා කියන්න පුළුවන්. යම් හෝ සිදුවීමක් සිද්ධ වුණා එයා ඒ හිතේ සාරම්භය තිබුණා එකට එක් කරන ගතිය තිබුණා. එතකොට ඒකට ලක්වෙච්ච තවත් කෙනෙක්ගේ හිතේ අපි මෙයාගේ හිතේ ඔන්න තම්බය දැඩි බව තිබුණා. ඉතින් මෙන්න තව අවස්ථාවක් ලැබිලා අර සාරම්භය ඉදිරිපත් වෙලා අන්න අරයා පලි ගන්නවා නැත්නම් එකට එක කියනවා. වැරෙන් පහරක් ගහනවා. ඉතින් මෙයා මේ පැත්තේ තම්බයක් තියාගෙන දැඩි බවක් තියාගෙන මෙයත් ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට මේ තනිකර කෙලෙස් අතර සිද්ධ වෙන සටනක්. කෙලෙසුන් අතර සිද්ධ වෙන ගනුදෙනුවක්. එහෙම නැත්නම් කෙලෙස් වල අවනත භාවයට ලක් වෙච්ච කයක් භෞතික ශරීරයක් තමයි එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ. මෙතන ඉතින් අපිට ඒ වන්දමින් අපිට හිතා ගන්න පුළුවන්. මෙතන මේ සත්වය පුජ්‍යලය කියලා දෙයක් නැහැ. කෙලෙස් ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. කෙලෙස් වලට අවනත වීමක් වෙලා තියෙන්නේ. කෙලෙස් වල වහල් භාවයට ලක්වීමක් මෙතන වෙලා තියෙන්නේ. කෙලෙස් වල නතු වීමක් වෙලා තියෙන්නේ. කියලා එහෙනම් අපිට ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන් නම් ඉතින් ඒකාතකින් අපි ඔවුනොවුන්ට අනුකම්පා කරන ගතියක් තමයි ඇති වෙන්නේ. සමහර විට යම් වෙලාවකදී මට මේ කෙලෙසෙන් ගොඩ එන්න පුළුවන් වුණා. ඒකට වහල් නොවි ඉන්න පුළුවන් වුණා. නමුත් අද අන්න අරයා ඒ කෙලෙසටම අහු වෙලා තියෙනවා. එයා ඒ ක්ලේශයට අහු වෙලා කොයි තරම්නම් ඒකෙන් දැවෙනවද? ඒකට අවනත වෙලා කොයි අන්දමින්නම් කොයිතරම් මෝඩ විදියට හැසිරෙනවද කියලා එහෙනම් අපේ අපේ හිත ඇතුලේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය දැක්කට පස්සේ ඒක බාහිරයට දාලා ඒ ක්ලේශයටම අහුවෙච්ච වෙනත් කෙනෙක්ගේ ක්‍රියාකලාපය අපිට දැක ගන්නත් පුළුවන්. අපි පරිගත්ත ආකාරය අපේ අපේ හිතේ කැකෑරි කැකෑරි මේ එකට එක කරන්න තිබිච්ච උවමනාව අපිට නිකන් හඳුනගෙන තියෙනවා අපේ හිත ඇතුලේ ඒක ක්‍රියාත්මක වෙන හැටි හඳුනගෙන තියෙනවා තවත් කෙනෙක් ඒකෙන් උසිගන්වලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා හැසිරෙන ආකාරය අපිට ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙබඳු කෙලෙස් අවංකව නිහතමානීව තේරුම් ගන්න තේරුම් ගන්න අපිට පුළුවන් වේවි තවත් කෙනෙක්ගේ හිතෙත් මෙබඳු කෙලෙස් ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ හැසිරෙන ආකාරය ඒගොල්ලෝ නිකන් ඒවායේ අතකොළුවක් බවට පත් වෙලා දඟලන ආකාරය ඒගොල්ලන්ගේ කය යොදවන ආකාරය තේරුම් ගන්න. අපි නිකන් එකාතකින් බැලුවාම මේ කය කියන්නේ රූකඩයක් පමණයි. ඒ රූකඩය ක්‍රියාත්මක කරන අර නූල් ටික වගේ නූල් ටික අල්ලන් ඉන්න මිනිස්සයා වගේ තමයි මේ කෙලෙස් කියන දේවල්. මේ කෙලෙස් හොල්ලන විදිහට තමයි අර රූකඩේ නටන්නේ. අතපය හොලවන්නේ. එහෙම නැතුව මේ කය ඇතුලේ ඉඳගෙන කෙනෙක් පුජ්‍යලයක් කරනවා නෙමෙයි මේ කෙලෙස් වල අවනත වීමක්. කෙලෙස් වල කෙලෙස් වලට වහල් වීමක් තමයි එහෙනම් මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඊට පස්සේ එනවා තවත් ක්ලේශයක් ඒ තමයි මාන කියලා කියන්නේ දැන් මේක ඇත්තටම ආඩම්බරකම, මාන්නක්කාරකම, මානය ඉතින් ඔය වගේ වචන වලින් අඳුන ගන්න පුළුවන්. ඇත්තටම මානය කියන එක එක එක අන්දමින් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන කියලා ප්‍රධාන වශයෙන් පැති තුනකට බෙදෙනවා. ඒ කියන්නේ අපි තවත් කෙනෙක් එක්ක අපිව නිතරම සංසන්දනය කරනවා. ඒතර මෙතන මම ඉන්නවා, එතන එයා ඉන්නවා. මම එයාට වඩා උසස්. කියලා අපි පුදුම විදිහට මේ එක ප්‍රධානම ඒ ක්ලේශයක් වන අස්මිමානය මුල් කරගෙන කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන සත්වල සත්ව පුජ්‍යල භාවයක් තනාගෙන අපි තවත් කෙනෙක් එක්ක අපිව සංසන්දනය කරනවා. සංසන්දනය කරද්දී අපි අපිව තියාගත්තේ උඩින් නම් අරයට වඩා උඩින් නම් අනිත් තැනත්තට වඩා උඩින් නම් අපි අපිව තියාගත්තේ අපි ඒකට කියනවා සෙය්‍යමානය කියලා. ඒ වගේම අපි එයාට සම මට්ටමක නම් අපිව තියාගත්තේ ඒකට සදිසමානයි කියලා කියනවා. අපි එයාට වඩා අඩු මට්ටමක නම් අපිව තියාගත්තේ හීනමානයි කියලා කියනවා. දැන් එතකොට දැන් මේ සංසන්දනය කිරීමමත් සමාන වශයෙන් වෙන්න පුළුවන් උඩ තියා ගැනීමක් වෙන්න පුළුවන් යට තියා ගැනීමක් වෙන්න පුළුවන් මේ කුමන ආකාරයක හෝ සංසන්දනය කිරීමක් මාන්නයට ලක් කිරීමක් මැනීමක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන තාක් අපි තාමත් ඉන්නේ කෙලෙස් වලට අහු වෙලා. ඉතින් මේ මානය කියන ක්ලේශය හරිම සූක්ෂමයි. මේක අරහත්ත්වයට දක්වාම අපිත් එක්ක යනවා කියලා ධහමේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අසෝවාන් වුණයි කියලා මාන්නීවත් වෙන්නේ නැහැ. සකදාගාමි වුණයි කියලා මාන්නීවත් වෙන්නේ නැහැ. අනාගාමි වුණයි කියලා මාන්නීවත් වෙන්නේ නැහැ. මාන්නීවත් වෙන්නේ රහත් වුණාට පස්සේ කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි මාන්නක්කාරකම් රහත් වෙනකම් ඉඳලා අයින් කරන්න නෙමෙයි තියෙන්නේ. අඩුතරමින් ඒ මාන්නක්කාරකම තියෙන බවවත් දැනගත්තොත් මේ මාන්නයකට අහු වෙලයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම්. ඉතින් ඒකෙන් වෙන්න පුළුවන් හානිය අඩු කරගන්න පුළුවන්. ඒතර මේ ලොකු මාන්නයක් තියාගෙන සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා ඉඳලා ඒ දැඩිමානේ එකපාර අහොසීමක් නෙමෙයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ අනිත් කෙලෙස් වගේම මේ මාන්නයේ තිබිච්ච දැඩි බව, රළු බව. එයා ටික ටික අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා ඒ නිර්වශේෂ ප්‍රහාණයක් වීම අරහත් වේදුණා කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අපි සත්පුජ්‍යල භාවයක් හදාගෙන මනින හැටි අපි තුල එහෙනම් දකින්න අපි උත්සාහන්ත වේතේ. අහංකාර මමංකාර මානානුසය කියන පද තුනක් ඇතැම් විට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේ මාන අනුසයක් හටගන්න නම් තවත් කෙනෙක් එක්ක මාව මනින්න නම් මෙතන මම ඉන්නවා එතන යා ඉන්නවා කියලා මේ දෙපැත්තකට දාගන්න නම් අපි තුල තවත් පැත්තකින් කියන්න පුළුවන් මේ විඥාන නාම රූප අතර ඒ පැටලැවිල්ල ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. අවිද්‍යාව හරහා සංස්කාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න ඒ බඳු අවස්ථාවක තමයි මේ පටලැවිල්ල මේ මැනීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි අපි කිසිවක් උපාදාන නොකර කිසිවක් මත හිත පිහිටවන්නේ නැතිව ඉන්න තාක් ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. හැබැයි යට මාන අනුසයක් ක්‍රියාත්මක වේවි. නමුත් අපි මේ මොහොතේදී ඒ මාන අනුසයෙන් උසිගැන්විලා මාන අනුසයේ සක්‍රිය බවකට ලක් වෙලා මානය වශයෙන් ඉස්සරහට ආපු ගතියක් ඒ හිතේ නැහැ. පරිඋත්ථාන මට්ටමට ආපු ගතියක් නැහැ. ඒ වෙනුවට මානය සංසිඳිච්ච ගතියක්. මාන්නයට අහු නොවෙච්ච ගතියක්. කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන සංසන්දනය නොකරන ගතියක්. එහෙමනම් ඒ අවස්ථාවේ තියේවි. ඒ නිසා අපි බලන්න ඕනේ කොයි වෙලාවෙද මම කෙනෙක් පුජ්‍යලයක් හදාගන්නේ මොකද කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න නැතිව තව කෙනෙක් එක්ක මනින්න බෑ. අපි මේ අජීවී වස්තුන් අනිත් අජීවී වස්තුන් එක්ක මැනගෙන මාන්නය ඇති කරනවා නෙමෙයි. හුඟක් වෙලාවට වෙන්නේ අපි මෙතන කෙනෙක් ඉන්නවා මෙතන පුජ්‍යලයක් ඉන්නවා මෙතන මම ඉන්නවා කියලා හැඟීමක් ඇති ගන්නවා. සක්කාය දිට්ඨියක් හෝ ඊට සියුම් මට්ටමින් ගත්තොත් අස්මිමානයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඔන්න මට ඉදිරියේ තව කෙනෙක් ඉන්නවා. දැන් මට ඈතින් තවත් කෙනෙක් ඉන්නවා. එයත් එක්ක මම මාව සංසන්දනය කරනවා. ඒතර එතනත් පුජ්‍යල භාවයක් හදලා මෙතනත් පුජ්‍යල භාවයක් හදලා පුජ්‍යලයෙන් දෙදෙනෙක් අතර මැනීමක්. සංසන්දනය කිරීමක්. ඉතින් මේවා ඇත්තටම ප්‍රායෝගිකව අපේ ජීවිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඉස්කෝලේ යන කාලේ අපිටම අපිට පුළුවන්කමක් ලැබුණා අනිත් අයට වඩා හොඳින් ඉගෙන ගන්න. පන්තියේ පළවෙනියා වුණා. ඒකට මෙන්න මේ අධ්‍යාපනය හරහා සමාජයට අපිට ලොකු ගෞරවයක් ලැබුණා. පන්තියේ ඔන්න නායකකම ලැබුණා. ගුරුවරුන්ගේ ගෞරවය ලැබුණා. ප්‍රශංසාව ලැබුණා. ඔන්නව දන්නේම නැහැ අපි තුල මාන්නක්කාරකම උඩට එන්න පුළුවන්. අපි දැන් අර ඉස්සර හිටිය විදිහට නෙමෙයි දැන් ටිකක් උඩින් යන්නේ. ඊට පස්සේ අපි හිතමු ටිකක් තරංග විභාගයක් අපේ සමර්ථ වුණා. ඉතින් එතකොටත් ආයෙත් අපේ ඔළුව ටිකක් ඉදිමෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මාන්නේ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ සමාල්ලාවට අපේ විශ්වවිද්‍යාලයට තේරුණොත් ඔන්න තවත් ඉතින් අර වගේ මාන්නේ වැඩි වෙන්න පුළුවන්. ඒ අපේ තිබිච්ච නිහතමානී ගතිය අඩු වෙලා බොහොම උඩින් යන ගතියක් බොරු කකුල් පරිහරණය කරන ගතියක් පොළවේ යන්න බැරි ගතියක් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු අපිට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්. අනිත් අයව පරාජය කළා අපි දක්ෂතාව පෙන්වනවා ක්‍රීඩාවේදී. ඉතින් ඒකත් අපිට සමහර විට මාන්නේ ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අනිත් අයට වඩා බොහොම සුරූපී කැපිලා පේනවා. අනිත් අයත් එක්ක ඉන්නකොට මම තමයි කාගෙත් ඇස් බැඳ ගන්නා කෙනා අන්න මේ සුරූපී බව හරහා දැකුම් කළු බව හරහා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු මට හොඳට සින්දු කියන්න පුළුවන්. සංගීතය හොඳට මට පුළුවන්. අනිත් අයට නම් බෑ. ඉතින් ඒ හරහා මාන්නයක් අපිට ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු අපිට හොඳට ධනෙ තියෙනවා. අනිත් අයට නම් නැහැ. මම හොඳ ධනවත් එක්කෝ මගේ දෙමව්පියෝ ධනවත් මට પરම්පරාවෙන් ලැබිච්ච ලොකු ධනවත් බවක් තියෙනවා, සම්පත් තියෙනවා, වස්තු භවභෝග සම්පත් තියෙනවා. ඒ හරහා මාන්නය ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට ලොකු පරිවාර ශක්තියක් තියෙනවා. මම ඇවිල්ලා ලොකු පිරිසක නායකයෙක්. මා මට ලොකු අනුගාමිකයින් පිරිසක් ඉන්නවා. ඒ අය ඉතින් මාව හැමතිස්සෙම ඉහලින් තියනවා. මම තමයි නායකයා කියලා මට ඔල්වරසම් දෙනවා. එහෙමනම් ඉතින් මා තුල ලොකු මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම යම්සි දක්ෂතාවයක් හදාගෙන අනිත් අයට දැන් උගන්වනවා. අනිත් අයට බණ කියනවා. අනිත් අයට මඟ පෙන්වනවා. අනිත් අය මට අවනතයි. එතකොටත් අන්න මා තුල මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම අපි කතා කළේ හුඟක් වෙලාවට මේ සෙය්‍යමානය කියන එක. ඒ කියන්නේ අනිත් අයට වඩා මම උසස්. අනිත් අයට වඩා මං කැපිපෙනෙන කෙනෙක්. අනිත් මං මං කියන දේ යහන්නේ. අනිත් වඩා ඉහළින් තමයි මම ඉන්නේ. කියලා මේ අපි තුල මාන්නේ දියුණු වෙන්න එමට අවස්ථා මේ ජීවිතය තුළ අප්‍රමාණව සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි කරන යම් යම් රැකියා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි ගුරුවරයෙක්. ඉතින් නිරන්තරයෙන්ම කරන්නේ අපිට අපිට වඩා නොදන්න පිරිසකට අපි කියලා දෙනවා. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. දරුවෝ ශිෂ්‍යයෝ මන් තරම් දන්නේ නැහැ. ඉතින් මම කියලා දෙනවා. මම ඒගොල්ලන්ට මාර්ගය පෙන්වනවා. එතකොට ඔන්න මන් තුල ඒ ගුරු බව මුල් කරගෙන නැත්තම් ඒ වෘත්තිය මුල් කරගෙන මානක්කාරකමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි හිතමු අපි ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් මෙහෙණින් වහන්සේ නමක්. අනිත් අය ඉතින් මට වඳිනවා, ගරු බුහුමන් කරනවා, අප උපස්ථාන කරනවා, වන්දනාමාන කරනවා, මගෙන් අවවාද අනුශාසනා ගන්න එනවා මම ධර්ම දේශනා කරනවා මෙන්න මේ මහානකමත් මාන්නේ ඇති වෙන්න තියෙන එක ප්‍රබලම අවස්ථාවක්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මාන්නක්කාරකමට සෑහෙන්න අහු වෙලා තියෙනවා. අපිට බිමට බැහැලා නිහතමානී ඉන්න ගතිය වෙනුවට අපි තුල මේ ධර්මයේ දැනීම නිසා නැත්තම් පුද පූජා සත්කාර ලැබීම නිසා අනිත් අයගේ ගරු බුහුමන් ලැබීම නිසා, ප්‍රශංසාවන් ලැබීම නිසා අනිත් අයට වඩා හැමතිස්සම ඉස්සරහා මුල් ආසනය අපිට ලැබීම නිසා ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට ලොකු මාන්නක්කාරකමක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු අපි වෘත්තියෙන් බොහොම ගරු බුහුමන් ලබන වෘත්තිකයක් වෘත්තියක් අපි කරනවා. අපි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් නැත්නම් ආයතනයක ප්‍රධානියෙක්. අන්න ඒ වගේ තත්ත්වයකදීත් මේ මං යටතේ සෑහෙන පිරිසක් මට අවන්ත වෙලා කටයුතු කරනකොට මම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානියා කියලා ඒ ලේබල් එක අපිට යොදලා තිනකොට අපි ඉතින් ලොකු පුජ්‍යල භාවයක් හදාගන්නවා මාන්නක්කාර ගතියක් හදාගන්නවා ඉතින් සෙය්‍යමානය අපි තුල වැජෙන්න පටන් ගන්නවා ඉතින් මේකම ඇතැම් මිට අපි තුල ඒබඳු හැකියාවක් නොතිබිලා එබඳු ගුණයක් නොතිබිලා එබඳු අපි තනතුරක් නොලැබිලා ඒත් සමහර විට අපි එබඳු තනතුරු සහිත එබඳු හැකියාවන් සහිත කෙනෙක් එක්ක අපිව සංසන්දනය කර කර අපිත් ඒ අයට සමානයි නැත්නම් අපි ඒ අයටත් වඩා ලොකුයි කියලා සමහර වෙලාවට අපි හිතා ගන්න ඉඩ තියෙනවා. සදිසමානයකට යන්නත් ඉඩ තියෙනවා. සෙය්‍යමානයකට යන්නත් ඉඩ තියෙනවා. මේ ඇත්ත වශයෙන්ම තිබිලා නෙමෙයි, ලැබිලා නෙමෙයි. ඒ වෙනුවට හිතින් මවාගෙන සමහර විට ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ අනිත් අයට නම් ඉතින් ඔක්කොම තියෙනවා මට නම් ඇති දෙයක් නැහැ. මම ඉතින් හැමදාම පරාජිතයි කියලා සමහරකට හීනමානයක්. වැටිච්ච ගතියක්. මනමන අපිට ඉන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ නිසා මේ මාන්නකාරකම ඉහවහාගේ ගතියක් අද මුළු සමාජය තුළම දකින්න පුළුවන්. විශේෂයෙන්ම ලාංකික සමාජය සෑහෙන දුරට ඒ තව කෙනෙකුට ගෞරව කරන ගතිය සිකක් දුරට දැන් අඩුවක් පේන්න තියෙනවා. ඕනෝන්ට ගෞරව කරන ගතිය. ඕනෝන්ගේ වචනයකට සවන් දෙන ගතිය. මොකද හැමෝම තුල ඉන්නේ හරි ලොකෙක්. හැමෝම තුල ඉන්නේ හරිම ප්‍රභූවරෙක්. හැමෝම තුල ඉන්නේ බලපුලුවන්කාර ගතියක්. ඉතින් එතකොට කිසි කෙනෙක් කැමති නෑ ඔළුව නමන්න. කිසි කෙනෙක් කැමති නෑ තවත් කෙනෙක් කියන දෙයක් අහන්න. තවත් කියන කෙනෙක් තවත් කෙනෙක්ගේ වචනයකට අහුම්කම් දෙන්න කිසි කෙනෙක් කැමති නැහැ. ඔක්කොටම ඕනේ තම තමා වශයෙන් කැපී පෙනෙන්න. තම තමා වශයෙන් ඉස්සරහින් ඉන්න. ඉතින් එතකොට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතකොට ඉතින් හැමදාම ගැටුම් තමයි. එතකොට මේ මාන්නය නිසා පුදුම විදිහට අද සමාජයේ විවිධාකාර විෂමතාවයන් එකම පවුලේ ඇතුලේ වුණත් විවිධාකාර ප්‍රශ්න නැත්නම් පවුල් පවුල් අතර ඥාතීන් ඥාතීන් අතර ප්‍රශ්න ගම් දෙකක් අතර ප්‍රශ්න, නගර දෙකක් අතර ප්‍රශ්න, රටවල් දෙකක් අතර ප්‍රශ්න හුඟක් දුරට ඇති වෙලා තියෙනවා. අපි තුම එක රටක නායකයෙක් තවත් රටක නායකයෙකුට ඒ අවශ්‍ය කරන ගෞරවය දුන්නේ නැත්තම්. ඉතින් අර නායකයා ඊට වඩා ලොකු මාන්නක්කාරකමක් නම් හිතේ තිබුණේ. ඊට පස්සේ ඉතින් යුද්ධයක් තමයි පටන් ගන්න. ඉතින් මේ ඒ නිහතමානී වෙන්න බැරිකම නිසා මේ තවත් කෙනෙක්ගේ හිතේ පහළලා තිබුණේ මාන්නක්කාර කමක්ය කියලා තේරුම් ගන්න බැරි වීම නිසා. කෙලෙස් වල ස්වභාවය තේරුම් ගන්න බැරි වීම නිසා අන්තිමට රටවල් පිටින්, ජාතීන් පිටින් ඒවට වන්දි ගෙවනවා. ඒ නිසා පින්වත්නි මේ අපි කතා කරන කෙලෙස් මේ පොතට සීමා වෙච්ච දේවල් නෙමෙයි. මේවා ප්‍රතිවිපාක හරිම ප්‍රබලයි. ඒ ප්‍රතිවිපාක ලබන්නේ ඒ මාන්නෙට අහුවෙච්ච කෙනා පමණක් නෙමෙයි. ඒ මුළු පවුලම මේ ප්‍රතිවිපාක සමාජයට ලබන්න පුළුවන්. ඒ මුළු ගමම ප්‍රතිවිපාක ලබන්න පුළුවන්. ඒ මුළු ජාතිය මේ මුළු රටම සමහර විට ප්‍රතිවිපාක ලබන්න පුළුවන්. එපමණකට දරුණුයි මේ කෙලෙස් වල ප්‍රතිවිපාක. ඉතින් අපි අද උත්සාහවත් උනේ දැන් මේ මානය කියන එකේම ඉතින් අනිත් එකත් අපිට ඉවර කරන්න පුළුවන් අතිමානය කියන එක. එතෙන්දී අපි සම්පූර්ණයෙන්ම අපි උඩින් තියාගෙන අනිත් කෙනාව පහත දාන්නමත් උත්සාහත් වෙනවා. අතිමානය කියන එකේදී අර තමා හැමතිස්සෙම උඩින් තියාගන්නවා එපමණකින් නොනවති අනිත් කෙනාව පහත් කළත් සලකනවා. ඉතින් මෙන්න මේ දෙක ඉතින් ළඟ ළඟ යනවා. ඒ සෙය්‍යමානයට ආපු කෙනාට සිද්ධ වෙන ඊළඟ මට්ටම තමයි එයා අනිත් අයව පහත් කර සලකනවා. ඒ අයට එක්කෝ වසල භාවයෙන් කතා කරනවා. පහත් කළා කතා කරනවා. අව탁සේරු කරලා කතා කරනවා. ඒ අය යම්කිසි හොඳ දෙයක් කිව්වත් ඒක අව탁සේරු කරනවා. ඒ අයගේ තියෙන ගුණයක් දැක්කත් ඒක අව탁සේරු කරනවා. එහෙමත් නැත්නම් ඒ අය නිවැරදි දෙයක් කිව්වත් ඒක නොසලකා හරිනවා. ඉතින් කිසිම හැදෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අර තියෙන අකුසල් ටික තියෙන කෙලස් ටික තව තව වර්ධනය වෙවි වර්ධනය වෙවි අපාගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි තුල මාන්නය ඇති වෙලා නම් මාන්නකාරකමකින් නම් අපි කටයුතු කරන්නේ. ඉතින් ලොකු විපතක් තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් කම්සි කෙනෙක් නිවරදව දහම ප්‍රගුණ කරනවා නම් අධිපත්ඨානයක් වඩනවා නම් චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් වඩනවා නම් එයාගේ ඒ වෙනුවට හටගන්න තියෙන නිහතමානී ගතියක්. මොකද අර පුජ්‍යල භාවයේ හැදෙන හැටි දැක දැක තමයි එයා ඉන්න තියෙන්නේ. කොයි වෙලාවෙද මේ පුජ්‍යල භාවයක් හදන්නේ? කොයි වෙලාවෙද මමෙක් හදන්නේ? මොන මොන සිතුවිලිද මේ සඳහා ඉදිරිපත් වෙන්නේ? මොන මොන සංසිද්ධීන්ද මේ හිත උපක්‍රමශීලීව පාවිච්චි කරන්නේ? සමහර විට මේ මාර්ගයේ ඉදිරියට යනකොට හුඟක් වෙලාවට මාන්නය කුසලයේ හරහා ඇති වෙන්න පුළුවන්. අනිත් කෙනාට වඩා මම දැන් දක්ෂයි අනිත් කෙනාට වඩා මම දැන් සිල්වත්. අනිත් කෙනාට වඩා දැන් මම ප්‍රඥාවන්තයි කියලා සමහර විට මේ ಗುಣ නිසාත් ಗುಣත් එක්ක සංසන්දනය කළා මාන්නේ අපිව රවට්ටන්න පුළුවන්. ඉතින් හරිම සූක්ෂමයි. ඉතින් මාන්නෙන් ගැලවෙන්න සෑහෙන ප්‍රඥාවක් අවශ්‍යයි. ඉතින් එහෙම නැත්නම් අපි දියුණු කරන ගුණයම උනත් අපිව උඩින් තියලා අනිත් කිනාව පහත් කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සප්පුරිස සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් බවක් සහිතව අනිත් කිනාව පහත් කළා තමාගේ සිල්වත් බව පාවිච්චි කළා තමන් උඩින් තියාගෙන ඒකෙන් මාන්නක්කාරකමක් ඇති කරගෙන අනිත් කෙනා දුස්සීලේ කියලා සලකනවා නම් යම්ස කෙනෙක් එයා සිල්වන්ත අසත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි යම්ස කෙනෙක් සමාධියක් හදාගෙන තමන්ට නම් සමාධියක් තියෙනවා අනිත් කෙනාට සමාධියක් නැහැ. කියලා අන්න තමන්ගේ සමාධිය මුල් කරගෙන මාන්නක්කාර ගමක් ඇති කර ගන්නවා නම් ආත්ම දෘෂ්ටියක් වර්ධනය කරනවා නම් අනිත් කෙනෙක්ව පහත් කළා සලකනවා නම් ඒකත් අසත්පුරුෂකමක් වශයෙන් පෙන්ලා දෙනවා එහෙමත් නැත්නම් තවත් කෙනෙක් ඔන්න දුතාංගයක් වඩනවා අනිත් කෙනාව නොසලකා හරිනවා අනිත් කෙනාව පහත් කළා සලකනවා මොකද තමන් තරම් දුතාංගධාරී නොවන නිසා ප්‍රතිපදාවක් නොරකින්න නිසා ඒකත් අසත්පුරුෂකමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට වරප්‍රසාදයක් දීලා නැහැ. ಗುಣ නිසාවත් තවත් කෙනෙක්ව පහත් කළා සලකන්න. මේ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සත්පුරුෂ භූමියකට අවතීර්ණ වෙලා අපි ගුණයක් දිනු කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක පාවිච්චි කරන්න ඉඩක් දීලා නැහැ තවත් කෙනෙක්ව පහත් කරලා සලකන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපේ හිතේ මේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් පිළිබඳව පුදුමාකාර අවබෝධයක් සහිතව මෙන්න මේ මේ තැන්වලදී මේ මේ කෙලෙස් පහළ වෙන්න පුළුවන් කියන ඒ අවදානම පෙන්ලා දීලා තියෙනවා. අපිත් පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ ඒ අවස්ථානුකූලව මොනවද පහළ වෙන්න පුළුවන් කෙලෙස්. පහළ වුණොත් මට පුළුවන් දෙයකින් මිදෙන්න. පහළ වුණ කෙලෙසය කෙලෙසයක් වශයෙන් හඳුනගන්න. ඒකට හිත නතු වෙන්න නොදී ඒකට වහල් නොවි ඒකෙන් අතමුදවා ගන්න මට පුළුවන්ද කියලා එහෙනම් සෑහෙන්න උත්සාහයක් දැරිය යුතු වෙනවා. එහෙනම් පින්වත්නි අදත් අපි උත්සාහත් උනේ තවත් ටිකක් මේ කෙලෙස් පිළිබඳවම තේරුම් ගන්න හිතේ පහළ වෙන තවත් කෙලෙස් ස්වභාවයන් කීපයක් අදත් අපි සාකච්ඡා කළා. ඉතින් මේ කරුණුත් අපි සෑහෙන දුරට තේරුම් අරගෙන අපේ හිතත් නිකලෙස්ව පවත්වන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි.